සිත යනු කුමක්ද? සිත යනු සිටීම සරල උත්තරේ. කොච්චර සරලද? සිත යනු සිටීම. ඇයි අපි ගොඩාක් අර නිව්ටන්ගේ නියමය වාගේ මේක දඟලන්නේ. සිත යනු කුමක්ද? සිටීම. හිතන එක තමයි හිත. එතනින් යට කිසිම උත්තරයක් නැහැ. සරලයි. ප්‍රශ්නේ සරලයි. අපි මේක සංකීර්ණව හිතනවා. ඒ නිසා සිත කියන්නේ ලොකු පීඩියක් කරන තර මා සංකීර්ණ ප්‍රශ්නයක් කළා. හිතෙනවද? ආ ඒක තමයි හිත. සිත යනු සිතීම. ඉතන් නැත්තම් ඉතක් නැහැ. හිතක් නැහැ. ඉතින් නැත්තම් හිතක් නැහනේ. යකඩ වලට හිතක් නැහැ කියලා කියන. ඇයි ඒ දාට හිතන්න බෑ. ඇන ඇන වලට කියන ඇන ඇන ගිහිල්ලා අර බෙත්තිය වදින්න කතන මේ බෑග් එක. එහෙම යන්නේ නැහැ. ඇයි ඇන වලට හිතක් නැහැ. වතුර වලට හිතක් නැහැ. ගල් වලට හිතක් නැහැ. අපිට හිතෙනවා ඒ නිසා හිතක් තියෙනවා. ඒකයි සිත යනු සිතීම. සිත තියෙන්නේ කොහෙද? ඒක දන්නවනම් rahat වෙලා. ඒක දන්නේ නැති නිසා තමයි rahat වෙලා නැත්තේ. සරල උත්තරයක් නේ. සිත කොහෙද තියෙන දන්නේ නැහනේ. ඒ හින්දා තමයි rahat වෙලා නැත්තේ. දන්නවනම් මේ වෙනකොට rahat වෙලා. උත්තරේ ඉවරයි. අඩපතක් පමණ ලේ හසුර කරගෙන අතන ඉන්න ආවල් දිසාවේ වංගුවේ මෙතන ඉන්න එහෙම කියන්න ඕනේ. ඒකට කපලා පෙන්වන්න කිව්ව. ප්‍රශ්නේ සංකීර්ණයි. සිත දන්නේ නැහනේ. ඒ හින්දානේ rahat වෙලා නැත්තේ. දන්නවනම් rahat වෙලා. rahat වුණොත් ප්‍රශ්න අහන්න මෙතනට එන්නේ නැහැ අපි. එන්නේ වැඩ ඉවරනේ. ඇවිල්ලා ඉන්නේ දන්නේ නැති නිසා. අපි ප්‍රශ්නයට උත්තර දිය යුත්තේ වඩාත්ම සාර්ථක උත්තරේ නෙමෙයි. කියලපෙන උත්තරේ. සරල උත්තරේ. තේ කියන්නේ මොනවද? බොණ්ඩ පුළුවන් එකක් නේ. බොණ්ඩ පුළුවන් එකෙන්ද තේ කියනවා. සරල උත්තරයක්. තේ කියන්නේ තේ කිලෝග්‍රෑම් මෙච්චරක් දාලා උණු වතුර මෙච්චරක් තියලා සෙල්සියස් එහෙම එකක් කියන්න යන්නේ නැහැ. ඒක සංකීර්ණයි. සංකීර්ණයි ඒක. උණ කියන්නේ මොනවද මාත්‍යා? ඇඟ රත් වුණාම උණනේ. එහෙමද? ඔව් ඒ ඒ උණ ඇඟ රත් වුණාම උණ. ඒකේ සමීකරණේ කිව්වම අර මනුස්සයා මැරෙනවා නිකන්. ඒකේ හිතල කම්පා වෙලා මැරයි. ඒක සංකීර්ණයි. ග්ලූකෝස් අඩු වෙනවා, ග්ලූකෝස් පිච්චෙනවා, ඇඟේ සෛල ප්‍රතිසංස්කරණය කරනවා, පට්ටික හැදෙනවා. ඕම එකක් කිව්වම මේ මනුස්සයා කල්පනා කරනවා මේක සෙල්ලම් එකක් නෙමෙයි. උණ හැදෙනවායි කියලා කියන්නේ අනිවාර්යෙන් මැරෙනවා කියලා මේ මනුස්සයා බයයි. ඇයි? අනිත් ඔක්කොමට වඩා උණ කියන එක ලොකු ප්‍රශ්නයක් එයාට. අපි සරල වෙන පොඩ්ඩක් ඇඟ රත් වෙනවා ඒක උන නිවුනාම සනීපයි උන නැහැ එච්චරයි අපි මේ ආර්ය මාර්ගයේ වඩන්න ඕනේ නිවන ක්‍රමයට එනං සරල උත්තර දෙන්න ඕනේ හැම දෙයකටම සරල උත්තර කෝපය හේතුව කෝපය හේතුව කෝපය ඵලය ඒකමයි එයි මැටි කියන හේතුවන්නේ මේක අඳුරනේ. ඒතර මේක මැටිමනේ. මෙතන කෝපයක් නැහනේ. මැටි වල එකතුවක් නැහැ. හේතුවත් ඒක ඵලයත් ඒක. සරල නිපාතන මාත්‍ය. අපි මොකටද මේක හදපු වැඩ පොළට යන්නේ? පෝසිලේ නායතනය තුලින් මැටි අරගෙන පදම් කරලා මේ එහෙම එකක් කියන්න යන්නේ අපිට අවශ්‍ය නැහැ. මැටි හේතුව කෝපේ ඒකත් මැටි. ඒකම ඵලය. දෙකම එකයි. අරක තුලින් මේක වෙන් කරලා දකින්න එකත් විඩාවක්. දැන් ගිහිල්ලා හේතුඵලය වෙන් කරලා දකින්න බලමු. ඔළුව කකියනවා. පේන්නේ හේතුවද ඒකම ඵලයේ බවට දකින්න. දකින්නේ ඵලයේද ඒකම හේතුවක් ලෙස දකින්න දෙකම දකින්න. සරප්පුව ඵලය ඒකමයි හේතුවයි. රබර් කියන හේතුවෙන් සරප්පුව ඇදුනා. රබර් තියෙනවානේ. ආ හේතුවක් තියෙනවා. ඵලය පටි දෙකක් එකම එක රින්ගන්නේ. ඵලය දෙක එකට දකින්නවා. අරක වෙන් කරලා මේකේ හේතුව මොකක්ද දන්නේ. එතකොට මේක ගයේ තියෙන කිරිද, පදම් කරපු රබර්ද, අච්චුවද. එහෙම හිතලා. එතකොට වැඩේ සංකීර්ණ. ආත්ම දෙනවා. අනාත්මනේ හදන්න ඕනේ. අපි හදන්නේ ආත්ම. නිරෝධනේ වෙන්න ඕනේ. අපි හදන්නේ රෝධ. පැවැත්ම. රෝධය කියන්නේ පැවැත්ම. නිරෝධය කියලා කියන්නේ නිදාස, නොපැවැත්ම. අපි නිතරම රෝධයක් හදන්නේ, පැවැත්මක් හදන්නේ. නිරෝධයක් හදන්න ඕනේ, නොපැවැත්මක් හදන්න ඕනේ. ඒක හතරිනකොට එකක් ඉපදෙනව නෙමෙයි සෙනෙයක් පාසා දහස් ගණන් ඉපදෙනවා අපට අවුනේ එකයි ඉතුරු ටික අවු වෙලා නැහැ ඕක දැනගත්තාම අරක ප්‍රශ්නයක් නෙමෙයි අපට සෙනෙයකට දහස් ගණන් ඉපදෙනවා මට අවු වෙලා තියෙන දෙකයි ඉතුරු ටික අවුන්නේ ඒ නිසා මෙච්චර අවුන් නැත්තම් එච්චර සිතිවිලි ප්‍රමාණ 900 ගණන් මට ප්‍රශ්නයක් නැත්තම් ඇයි මම මේ දෙකට උත්තර හොයන්නේ මේ දෙක ප්‍රශ්නයක් මේකත් අතරලා නිකන් ඉන්නවා ඔක්කොම ගියා නම් මේ දෙකත් ගියාද බලන්න <laughs> කොච්චර සරලද කියලා Nirodhayට යන මාර්ගය. හරි සරලයි. අපි ඒවට උත්තර හොයනවා. ලයිබ්‍රරියට ගිහලා පොත් පෙරලා ඒ වගන්ති කඩපාඩම් කරනවා. ඒ උත්තර හොයනවා අර අර දෙකට. හැබැයි 998ක්ම අත්තරන එක අඳුනගත්තේ නැහැ. හැබැයි ඒවට උත්තර හොයන්නෙත් නැහැ. ඒවා ප්‍රශ්න නෙමෙයි. අර දැනගත්ත දෙක තියෙනවනේ. ඒක ප්‍රශ්න. ඒක ඔළුව අවුල් වෙලා. ඒක එදා එළිය වැටෙනකන් ඒකට උත්තර හොයනවා. මම කෙනෙකුට කැමති. මම කෙනෙකුට කැමති. හැබැයි එයා මට අකමැති. දැන් මගේ මානසිකත්වය අවුල් වෙන්නේ නැද්ද? දුකක් දැනෙන්නේ නැද්ද? කම්පාවක් දැනෙන්නේ නැද්ද? මම දුරකතනෙට කැමති. හැබැයි එයා පවතින එයා කැඩෙනවා, මෘදුකාංග අවුල් වෙනවා. මේක මේ එක එක ප්‍රශ්නෙනවා, ස්ක්‍රීන් කැඩෙනවා, පරණ වෙනවා. ඒකේ පෑඩ් එක සයින් ඉන් නැතු වෙනවා. මම කැමති. නමුත් එයා ඒ විදිහට මම කැමති විදිහට ඉන්නේ නැහනේ. දැන් මම ඒකට කම්පා වෙන්නේ නැහනේ. මම මගේ සරප්පු දෙකට කැමති. හැබැයි එයා පරණ වෙනවනේ, කැඩෙනවනේ, මගෙන් අයිමි වෙනවනේ. ඒක මට දරා ගන්න පුළුවන්නේ. ඇයි අර මනුස්සයා පිළිබඳ විතරක් මම ඒක දැක්කේ නැත්තේ? මම ලෝකේ එයාට විතරක් නෙමෙයි ගොඩාක් දේවල් වලට කැමති. හැබැයි එකක්වත් මගෙත් එක්ක ඉන්නේ ඔක්කොම අනිත් වෙලා යනවා. එහෙනම් මේකත් ගියාද? මෙයාත් අනිත් වෙලා ගියාද? ඇයි? මම කැමති සෙරප්පු දෙකක් කැඩුනා නම්, මං කැමති දුරකථනයක් පරණ වුණා නම්, මම කැමති හඳුම්මත් කෙලුටු වෙලා පරණ වෙලා ඉරුණා නම්, මම කැමති තරුණකමත් මට අහිමි වුණා නම්, ඔක්කොම නැතිනම් එහෙනම් මේකත් ගියාද? 998ක් ගියානේ. මේකත් ගියාද? ඒක දකින්න. ඒ හේතුඵල ධාම දකින්න. ඒ දුර්වලකම නිසා තමයි අරක පොර බදින්නේ. ඒ දුක විඳවන්නේ. සසර කියන එක හරියටම දන්නේ නැතුව ඇති. ඒකට භවය කියලා කියනවා. භවය යන කැමැති කට්ටිය අත්උස්සන්න. කට්ටියක් අත්උස්සන. ඇයි ඒගොල්ලෝ ධාන වඩාගෙන ඉරිදි වඩාගෙන ඉදිරියට යන්න කැමැති. භවය යන අකමැති කට්ටියක අත්උස්සන්න තවත් සෙට් එකක් අත්උස්සනවා. එක්කෙනෙක් අත්උස්සන්නෙම නෑ දෙකටම. එයාව ඉස්සරහට අරගෙන ආනවා සසර යන්න කැමතිත් නෑ. සසරෙන් නිදාසෙන්න කැමතිත් නෑ. මොනවටද කැමති? සසර කඩන්න නැතුව ඉන්න කැමති. සසරක් නිර්මාණය කළොත් නේද යනවද නැද්ද කියන තීරණය ගන්නෙ. ඇයි සසරක් හදාගන්නේ? ගෙයක් හදාගත්තොත් තමයි ඉන්නවද නැද්ද කියන තීරණය ගන්නෙ. ඉන්නවා තීරණෙත් නෑ නෑ කියන තීරණෙත් නෑ. ඇයි ගෙයක් හදන්නේ? අද අපි සසරක් හදනවා. ලෝභයෙන් භවයක් හදනවා, රාගෙන් භවයක් හදනවා, ద్వේෂයෙන් භවයක් හදනවා, මාන්නෙන් භවයක් හදනවා, උඩඟුවෙන් භවයක් හදනවා. පස්සේ ඒ භවයෙන් යන්නත් පුළුවන් කාකල් යනවා. ඊට පස්සේ අකමැතියි කියලා යන්න නැතුව ඉන්න කමටහනුත් වඩනවා. හැබැයි ඒ භවයේ යන්නේකවත් භවයෙන් නිදහස් වෙන එකවත් දක්ෂකම නෙමෙයි. ඒ භවය නොහදා ඉන්න එකයි දක්ෂකම. අපි භවය හදන්න නැතුව ඉන්න දක්ෂ වෙන්නේ නැහැ. හදන භවයෙන් නිදහස් වෙන්නයි මේ දක්ෂකම හදන්නේ. අපි දුර්වලයි. නිතරම මගේ කෙලෙස් වලින් භවයක් නිර්මාණය වෙනවා. ඒකයි නවත්තන්න ඕනේ. සේරම ප්‍රශ්න විසඳුණාද? දැන් වර්තමානයේ ඉන්න කියලා කියනවා. ඇත්තනම් වර්තමානයේ ඉන්න මොනවද කරන්න ඕනේ? වර්තමානයේ ඉන්න එක නෙමෙයි. අතීතයේ අනාගතයේ ඉන්න එක දැනගන්නයි ඕනේ. වර්තමානයේ කියලා එකක් ඇයි වඩන්න යන්නේ? පටිසෝතගාමි නෙමෙයික. පටිසෝතගාමි. වර්තමානයේ ඉන්න කියලා කිව්වාම මම කරපු දේ මේ කියන්නේ. මට ආශ්‍රමේ ගුරුවරයා කියනවා මේ වර්තමානය තුල ඉන්න ඕනේ. මම වර්තමානයේ ඉන්නෙම නෑ මම දන්න මට ඉන්න බෑ කියලා. අතීතයේ අනාගතයේ තමයි ඉන්නේ මම. අවසාවිලා දැන් වර්තමානයේ මම හිටියද ඔක්කොම අත්පුස්සන වර්තමාන හිටපු ක්‍රමත් කියනවා. මගෙන් ඇහුවා වර්තමානයේ ඉන්නවද? මමනේ අන්තිමට ඉන්නේ. මං කියන්නේ නෑ ස්වාමිනී වර්තමානයේ ඉන්නේ. උදේ ඉඳලම මං කියන්නේ නෑ. එක මොහොතක්වත් උත්සාහ කළේ නැත්නම් මං කියන්නේ නෑ. එහෙනම් කොයිද හිටියේ? මං කිය අතීතේ අනාගතේ හිටියේ කියලා කිව්වා. විස්තර කරන්න ඒක. මං කිය ඉතින් වර්තමානයේ ඉන්න ඕමනාව තියෙන්නේ අතීතේ ඉන්න නිසා අනාගතේ ඉන්න නිසානේ වර්තමානයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ දෙකේ ඉන්න බව දැනගත්තාම ඉතින් ආයි ඉතින් වර්තමානය මොකද? ආයි ඉතින් ඒක වර්තමානයේ තමයි. අතීතයයි අතීතයයි අනාගතයයි දැනගත්තාම ඒ දෙකේ හිටියාම 100යි. ඉතින් තවත් කොයිද වර්තමානයක් තියෙන්නේ? ඒක තමයි වර්තමානයේ. අපි මොකද කරන්නේ අතීතයට පයින් ගැව්වා අනාගතයට කනට ගැව්වා වර්තමානයේ කියලා එකක් අදාගෙන ඒක නඩත්තු කරනවා. දැන් ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. එහෙම ඉන්න හිටපු කෙනෙක් ලෝකේ නැහැ. ප්‍රශ්න නැහැ. නැති නිසා උත්තරේ ප්‍රශ්නේ කරගෙන අපි. පැහැදිලිද? තව ටිකක් ඉදිරියට යනකොට පැහැදිලි වෙයි. වඩන්න වඩන්න පැහැදිලි වෙන්නේ රක්කිතාම්බු. මේක ටිකක් ගැඹුරු එකක් මම කිව්වේ. එදා මට අවුරුදු 5 දී 6 දී තේරිච්ච එක ඔබ වහන්සේලාට තේරුම් ගන්න අපහසුයි. ඒතු ඒ සංසාරේ අපි ආපු ගමන් වෙනස්නේ. මම නාම රූප ස්පර්ශ කරපු විදියයි ඔබ වහන්සේ ස්පර්ශ කරපු විදියයි වෙනස්. ඒ නිසා ටිකක් එක තේරෙනවා. අඩි මේක වඩාගෙන යන්න ඉදිරියට තේරෙනවා. අපි අය අත්තරීම ගැන 100 ගැන කතා කරනකොට මේක විග්‍රහ කරනවා මම. මොකද ඒ 100 කියලා. 100 නොපවත්වා 100 පවත්වන ක්‍රමයක්. 100 පවත්වන්නෙම නැහැ. වර්තමානයේ ඉන්නෙම නැහැ. එක තප්පරයක්වත් ඉන්නේ නැහැ. එක්ක අතීතේ ඉන්නව නැත්නම් අනාගතේ ඉන්නව. හැබැයි ඒක දැනගෙන ඉන්නවා. ඒ දැනගෙන ඉන්න නිසා ඒ දෙක තමයි වර්තමානයේ බවට පත් වෙන්නේ. අපි මොකවත් කරන්නේ අපි වර්තමානයක් හදන්නෙත් නැහැ, නඩත්තු කරන්නෙත් නැහැ. අර අතීතයයි අනාගතයයි දෙක දැක්ක ගමන් ඒක වර්තමානයේ බවට ඉබේපත් වෙන. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. වර්තමානයේ කර්ම හැදෙන්නේ නැහනේ. එහෙනම් දැන් වර්තමානයක් අපි ඇදුවද? පවත්වුවද? කර්ම හැදෙන්න විදියකුත් නැහනේ. හරිනේ බුදුහාමුදුර කියන එක. වර්තමාන මොහොත තුළ හිටියත් කර්ම හැදෙන්නේ නැහැ. දැන් වර්තමානයක් අපි හදන්න එපායි කර්මයක් හැදෙන්න. හදලා නැහනේ. අතීතය දැනගෙන 100න් හිටියා අනාගතය දැනගෙන 100න් හිටියා. ඒ දෙක වර්තමාන බවට ඉබේපත් වෙන එක අපේ ප්‍රශ්න නෙමෙයි. ඒ නිසා කර්ම හැදෙන්නෙත් නෑ අපට. දැන් පැහැදිලිද? පෙරුවන් සරණයි.